දැන් අපේ රැකීම් වලට කාන්තාවන් විශාලනේ පේනවා. ඉතින් අදේ එන්නේ දින 100 වැඩසටහන දෙක. මම කියන්න කැමති මාස 60න් අලුත් රටක් හදනකොට මේ රටේ බෞද්ධය වෙන කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම තහවුරු වෙනවා කියලා මම කියන්නේ. ජනවාරි 8 වෙනිදා කාන්තාවන්ට සුබ අතුරු දසාව ආරම්භ වුණා. දන් දෙන්න අගෝස්තු 10 වෙනිදා. එතකොට සුබ මහ දසාව ආරම්භ වෙනවා කියලා මම කියන්න කැමතියි.